කරනවා. අද දවසේදී ස්වාමින් වහන්සේ අපට කියා දෙන්නේ දුක්ඛානුපස්සනාව පිළිබඳව ඒ පිළිබඳව ඊයේ දවසේදී පළමු සද්ධර්ම දේශනාව ස්වාමින් වහන්සේ සිද්ධ කළා. අද ඒ පිළිබඳව තවදුරටත් විග්‍රහ කරන සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි අප දැන් සූදානම් වන්නේ. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ඇරයුම් කරමු. මෙතෙන් පටන් අප සෑම දිනා කෙරෙමෙත් සිටින් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන හැටියට. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු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 සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ සිත සකස් කරගන්න ඕනේ කිසියම්ම මාත්‍රයකවත් අඩුම තරමින් කිසියම්ම මාත්‍රීය අවස්ථාවකවත් වැරදි සංඥාවක් එන්නේ නැති වෙන්න මේ සිත සකස් කරගන්න ඕනේ. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි මම අකුසලය එක මොහොතකටවත් මොහොතකවත් අනුදක්න්නේ නැහැ කියලා. එක මොහොතකටවත් අකුසලයේ අනුමත කරන්නේ නැහැ කියලා. ඇයි අනුමත කරන්නේ නැත්තේ? අකුසලයේ තියෙන ස්වභාවයක් තියෙනවා මේ පින්නන්ත අය ඔක්කොම දන්නවා අපි බොහෝ කතා කරලා තියෙනවා. අකුසලය කියන චිත්ත වේගය අකුසලය කියන චෛතසිකයන් අපේ සිත් තුළ නැගෙනකොට ඒ නැගීමත් එක්ක අකුසල සාධාරණ තවත් ක්‍රියාවන් වගේ සිද්ධ වෙනවා හැම අකුසලයකටම සාධාරණ ක්‍රියාවන් චෛතසිකයන් අකුසලයක් එක්ක එක්වර නැගෙන හමුදාවක් වගේ හරියට නිකන් එයා එනවනම් මේ කට්ටියත් එනවා ඇමතිවරයෙක් එනවනම් එයාගේ ආරක්ෂක මණ්ඩලය අනිවාර්යෙන් එනවා වගේ අකුසලයක් එක්ක එන හතර දෙනෙක් ඉන්නවා ඒ තමයි මෝහය අහිරකය අනුතප්පේ උද්දච්චය මෝහය කියන්නේ අත්ත වසං කරන ස්වභාවය අහිරකය කියන්නේ පාපයට ලැජ්ජා නැති ගතිය අනුතප්පේ කියන්නේ පාපයට බය නැති ගතිය නොසන්සුන්කම උද්දච්චය කියන්නේ. එහෙනම් පාපයට ලැජ්ජාව නැතිකම, බය නැතිකම, ඇත්ත වසන් කරන ගතිය සහ නොසන්සුන්කම කියන හතරම මේ අකුසලත් එක්ක එනවා. එක මොහොතකට આવත් අපි ආපු ගමන තමන්ගේ වර්ධිත ස්වභාවය ආපසට යනවා. මම මේකට කියන්නේ හැමදාම අපි යම්කිසි කඩයිමක් දක්වා පීනුවොත් එතනින් එහාට සුවසේ ඉන්න පුළුවන් කියලා දන්නවනම් සැඩ පහරක් උඩට පීනන කෙනෙක් වීරය අතහැරියොත් එහෙම ඒ ඒ ඒ වීරය අතහැරිය මොහොතේ ආපහු පල්ලේ හැරෙනවා. එක තැන ඉඳත් වීරයක් තියෙන්න ඕනේ. තමන් වර්ධනය කරගත්ත කුසලය යට වෙන්න දෙන්නේ නැතුව තියාගන්න වීරයක් ඕනේ. වර්ධනය කිරීම පැත්තකට තිබ්බාවේ වර්ධනය කරගත්ත කුසලය රැකගන්න වීරිය තියෙන්න ඕනේ. එහෙනම් වීරිය කියන එක අතහරින්න බෑ. වීරිය කියන එක කොයි වෙලාවකවත් අතහැරෙන්න බෑ. අතහැරෙන්නේ නැතුව ඉදිරියට යා යුතු තියෙනවා. ඉතින් ඒක හින්දා මේ අකුසලයෙන් හිත ගලවන්න අපි මේකට ඊයේ පෙරේදත් සාකච්ඡා කරපු කාරණාවක් මම තව එකක් කියන්නම්. කන්දක් උඩින් එක පැත්තකට ගඟක් ගන්නවා. තව පැත්තකට ගඟක් ගන්නවා. එක පැත්තට ගල්ලා ගඟ දිගේ ගහගෙන ගියොත් කවුරු හරි එයා යන්නේ මහා භයානක තැනකට. මහා භයානක පැත්තකට ඒ ගඟ ගලන්නේ. අනිත් පැත්තට ගලන ගඟ දිගේ ගහගෙන ගියොත් ඒක මහා සුන්දර තැනකට ගලන්නේ. දැන් මාව අහුවෙලා තියෙන්නේ නරක පැත්තට ගන්න ගඟ ගඟ ගන්න පැත්තට කියලා හිතන්න මම මොකද කරන්න ඕනේ උඩ පැත්තට පීනලා කඳ මුදුනේ අනිත් පැත්තට පැන ගන්න ඕනේ අනිත් පැත්තට පැනගත්තට පස්සේ මට නිසාසේ ඉන්න පුළුවන් මොකද දැන් ගලාගෙන යන්නේ හොඳ පැත්තට මෙහෙම පීනන්න උත්සාහ කරන කෙනාට අන්තිම තැන දක්වාම පීනලා පයින්න ඕනේ අන්තිම තැනට මොහොතක් මෙහාදී යාගේ වීරිය අතහැරුණොත් ආපස්සට එනවා ආපස්සට ඇවිල්ලා ආයෙත් ටික ආයෙ යන්න ඕනේ ඒකට අපි කියනවා සාමාන්‍ය විහාරයේ හොද හොද මඩේ දානවා කියලා. හොද හොද මඩේ දානවා කියලා කියනවා. අන්න ඒ වගේ අපි කවදා හරි දවසක හැම පැත්තම සකසුරුවම් කරගෙන හැම පැත්තකින්ම නිවැරදි වෙලා එකවර ශක්තියක් ගත යුතුව තියෙනවා තමන්ගේ සිතෙන් මේ කඩවීම පැනගන්න. ඒකට කියනවා සෝවාන් මාර්ගය කියලා. සෝවාන් මාර්ගයේ ඉපදෙන තුරු අපි ඉන්නේ අවදානම් තැනක. ඒ මොකද මේ සැඩ පහර තියෙන්නේ එතකොට කෙලෙස් පැත්තට. භයානක පැත්තට, සතර අපාය පැත්තට. හැබැයි සෝවාන් මාර්ගයේ ඉපදුනාට පස්සේ හරියට අර කන්ද උඩින් අනිත් පැත්තට පැනනවා වගේ. එතකොට ඒ තියෙන්නේ මොකක්ද? එතකොට ඒ එතකොට ආයෙ කියනවා සෝතේකට අහු වුණා. සැඩ පහරකට අහු වුණා. කුමන සැඩ පහරකටද? නිවන දක්වා යන සැඩ පහරට. ඒකයි සෝතාපන්න කියලා කියන්නේ. මෙවැනි தත්වයක් ඇති කරගන්න පුළුවන් වෙන්න නම් බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක බුද්ධ ධර්මයේ තියෙන කාලයක උත්පත්ති ලබන්න ඕන. දැන් ඒක තියෙනවා. මනුෂ්‍ය ජීවිතයක් මේක තේරෙන විදිහක උප්පත්තියක් ලැබෙන්න ඕන මන්ද බුද්ධික නොවෙන්න ඕනේ පදපරම නොවෙන්න ඕනේ දැන් ඒක ඔක්කොම තියෙනවා ඊළඟට කල්යාණ මිත්‍රයෝ හම්බෙන්න ඕනේ ධර්ම ශ්‍රවණය වෙන්න ඕනේ ඒවත් ඔක්කොම තියෙනවා එතකොට යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමයි දැන් තියෙන්නේ යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ Taman රැකුණොත් යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තොත් අනිවාර්යයෙන්ම අවශ්‍ය කඩයිම මේ මොහොතේ පන්න ගන්න පුළුවන් හැබැයි මේකේ මහා භයානක තැනක් තියෙනවා පින්වත්නි තමන්ගේ කර්මයක් නැතුව වුණත් අනුන්ගේ උපක්‍රමයක් හින්දා මරණයක් සිදු වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. යම් විදිහකින් අපේ මරණය තව මොහොතකින් සිද්ධ වුණොත් කල්ප ගානකට බුද්ධ ශාසනය අපිට අහිමි වෙන්න පුළුවන්කම තියෙනවා. තව බුදවරු පහළ වෙලා ලෝකයේ බොහෝ මිනිස්සු නිවන් දකින්නකම් මීගුල් වල, හාගුල් වල, වේගුල් වල läගලග හිඳ දිනේට කඩක් තියෙනවා. ඒ හැම තැනකමත් ඉඳලා අපි කරන්නේ ලුහු බඳින එක. සෑම සත්වයකම පංච උපාදානස්කන්ධයේ ලුහු බඳිනවා. මොකද අපි මැරෙන්නේ පංච උපාදානස්කන්ධයේ ලුහු බඳින ස්වභාවය තියෙන සිතක් එක්ක. ඒකට කියන තණ්හාව කියලා. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියනවා ලුහු බඳිනවා. ත්‍රිසං සත්තු ලුහු බඳිනවා. හැම සතෙක්ම ලුහු බඳිනවා. හැම සතෙක්ම කෑම ලුහු බඳිනවා. හැම සතෙක්ම රූප ලුහු බඳිනවා. එතකොට මේවා ලුහු බඳ බඳ මේ ලෝකය නිකන් ගත්තොත් සමස්තයක් වශයෙන් සම්මර්ෂණ ඥානයකින් යම් කිසි කෙනෙක් සමස්තය කැටිකොට ගත්තොත් මේ ලෝකයේ තියෙන සියලු සත්වයෝ මොනවා හරි දෙයක් හොයනවා. එළදෙන පැටිය හොයනවා. පැටිය එළදෙනව හොයනවා. නේද? පුංචි බලල් පැටිය වගේ පුංචි මී පැටිය පවා නේද? පුංචි මී අම්මා පවා තමන්ගේ දරුවෝ ආරක්ෂා කරන දරුවෝ හොයනවා. නේද? හැමතැනම හැමෝම යමක් හොයනවා. හොයන්නේ මොනවද? තමන්ගේ සැපේ සහ සතුට හොයන්නේ. කායික සැප හොයන තිරිසන් සත්තු පවා කොළ ගොඩක් හරි හදාගෙන නේද? එතන එතන කොහොම හරි කරලා රවුමක් හදාගෙන බුදිය ගන්න උත්සාහ කරනවා. නේද? මානසික සැපයත් හොයන තිරිසන් සත්තු පවා. Taman කැමති අයත් එක්ක නරකෙන කවුද දුර ලැබෙනවා. නේද? Taman කැමති අයත් එක්ක ලෙන්ගතු වෙඳීමේ අවශ්‍යතාවය යාළුවා තියෙනවා. කායික මානසික සැප සොයමින් සෑම ජීවියෙක්ම හැම නිමේෂයකම ලොකු මේ පංච උපාදානස්කන්ධය හඹාගෙන ගිහිල්ලා ඒවත් එක්ක ලොකු දුක් විඳමින් ඉන්නවා මේ මං විතරක් නෙමෙයි මේක කරන්න කියලා අපිට සමස්ත අදහසක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි හිතාගෙන ඉන්නේ සාමාන්‍ය පුද්ගලයා ළිඳේ ඉන්න ගෙම්බා වගේ කියලා සඳහන් කරන්නේ. ධර්මයේ මං කියන එකක් නෙමෙයි. එයාට තේරෙන්නේ එයාගේ ලෝකේ විතරයි. එයාට හිතෙන්නේ එයා ගැන විතරයි. එයා හිතන්නේ මන් මට තමයි මේ ඔක්කොම දුක් ලැබිලා තියෙන්නේ කියලා. එයාට අඩුම ගානේ තේරෙන්නේ නැහැ. එයා හැම වෙලෙම හිතන්නේ බාහිර ලෝකේ මට ගොඩාක් දුක් හදලා දුන්නා කියලා. මටමමයි වෙන්නේ මටමමයි වෙන්නේ කියලා අර කේන්ද්‍රී ගන්න එකනේ. හරි. මටමමයි වෙන්නේ වෙන්න තියෙන දේවල් ඔක්කොම මටමයි වෙන්නේ කියලා කීකී කේන්ද්‍රී ගන්න. මගේ කර්මය කියනවා එක එක ඒවා කියනවා. හැබැයි මේ ඔක්කොටම හේතුව බාහිර පරිසරය නෙවෙයි තමන්ගේ සිත් චිත්තාභ්‍යන්තරයේ තියෙන ස්වභාවය කියලා මතක වෙනවා. අන්න ඒක අමතක වෙලා අපි කොච්චර දුක් විඳලා තියෙනවද තමන් මේ වෙනකොට ගෙවපු ජීවිතේ විඳ දුක් ටික ගැන පොඩ්ඩක් හිතලා බලන්න ගොඩාක් විඳලා තියෙන නිර්පරාධ දුක් නිර්පරාධ කියලා කියන්නේ වැඩක් නැති ඒවා වගේ කවදා හොයලා තියෙන සතුට හොයාගන්න හොයලා තියෙන සතුට දිහා බැලුවොත් එහෙම ඒ හොයලා තියෙන්නේ වැඩක් නැති දේවල් වගේ එන්න එක තේරුම් ගන්න නම් මේකේ කුඩාම ඒකකය තියා හැදලා බලන්න ඕන කුඩාම ඒකකයකින් තමයි ලොකු දෙයක් හැදෙන්නේ අපි සත්‍යය පුද්ගලයා කියලා ගත්ත තැන තියෙන මොනවද රූප වේදනා සංඥා සංකාර කියන කුඩාම ඒකක ටික. මේ කුඩාම හැම කුඩාම ඒකකයක්ම හැම නිමේෂයකම වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වීම නිසාවෙන් අපිට ලොකු ඒකකයේ දියවීම හැම වෙලෙම පේන්න පටන් ගන්නවා. කුඩාම ඒකක වලින් හැදිලා තියෙන ලොකු දෙයක් තියෙනවා නම් කුඩාම ඒකකින්ද අපිට පේන දෙයක් තියෙනවා. ඒකට කියනවා සම්මතය කියලා. මනුස්සයාය අම්මාය තාත්තාය කියලා පේන සම්මත දෙයක්. ඒකට අපි සම්මත කරගෙන තියෙනවා අම්මාය තාත්තාය අයියාය අක්කාය මාමාය නැන්දාය කියලා සම්මත කරන් තියෙනවා. අන්න ඒ සම්මත කරන් තියෙන දේවල් ඔක්කොම දිය වෙන දේවල්. ඇයි වෙනස් වෙන දේවල්. ඇයි ඒ ඇතිනේ කුඩා මේකක මොනවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් තියෙන්නේ. ඒ වාගේ අනිත්‍ය ඒ වාගේ වෙනස් වීම ස්ථීර වශයෙන්ම සිද්ධ වෙන නිසාවෙන් අපිට මේ තියෙන gedi pitin කියලා තියෙන gediyak වගේ දැනෙන ගොඩක් වගේ දැනෙන මේ සියලු දේ නිබඳව වෙනසකට භාජනය වෙනකොට අපිට මොකද කියන්නේ මේ වෙනස් වීම හින්දා දුක් ඇති වෙනවා අපි ඊයේ කතා කරා ඒකට තමයි කියන්නේ දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ එකටයි කියලා කතා කරා ඒකත් එක්ක මේ වෙනස් වෙන හින්දා අපි මොකද කරන්නේ වැල්ලේ හදන මාලිගාව වගේ තමයි අපේ ජීවිතය අපි වැල්ලේ මාලිගාවක් හදනවා හදනකොටත් කැඩෙනවා වැලි වලින් හදන්නේ නේද හදනකොටත් කැඩෙනවා එතකොට කැඩෙන හින්දා අපි මොකද කරන්නේ නැවත නැවත හදනවා හරි ඒ මදිවට රැල්ලක් ආපු ගමන් ඔක්කොම ආය අලුතෙන් හදන්න ඕන මරණය කියන්නේ වගේ අපේ ජීවිතය හරියට රැල්ලේ හදන මාලිගාවක් වගේ රැල්ල කියලා කියන්නේ අපේ මරණය වගේ එක මරණයක් වෙනකොට ආය මම මාලිගාවක් හදන්න පටන් ගන්නවා හරි ඒකත් එක්ක මොකද වෙන්නේ ආය රැල්ලක් වෙනකොට අරක සුනස වෙනවා ඊළඟ සැරේ මගේ මාලිගාව හදන්න ඉතින් මට කකුල් හතරකුයි හොටකුයි ඔය රටේ නැතිව තියෙනවා නේද ඒ වෙනුත් මම මාලිගාව හදනවා කිව්වට ඒවා පුංචි පුංචි මාලිකා හදනවා. ඒවත් ඊළඟ රැල්ලේදී ඉවරයි. ඒකද මේ කඩාගෙන වැටෙන ස්වභාවය තියෙන එක කඩාගෙන වැටෙනකොට මම දැන් රැල්ලේ හදන මාලිකාව කැඩෙනකොට ආයෙ එතන හදන්න ඕනේ. ඒ වගේ අපේ ජීවිතය අපි ගොඩ ගහගත්ත ඒවා ලොකුව වෙනස් වෙනකොට නැවත නැවත නැවත නැවත හදන්න ඕනේ. වෙනස් වෙනකොට දුක් ඇති වෙනවා වගේම නැවත නැවත හදන්න වීමත් ලොකු දුකක්. ඒකට කියනවා සංකාර දුක්ඛය කියලා. කොහොම හරි පොඩ්ඩක් හදාගත්තත් මම හරි පරිස්සමෙන් මේක තියාගන්න ඕනේ මොකද මේක නැවත වෙනත් ආකාරයකටපත් වෙනවා. වෙනත් ආකාරයකටපත් වීම ඒක ලොකු දුකක්. ඒකට කියන විපරිණාම දුක්ඛය කියලා. එතකොට අපි මෙතනදී අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය කියන අයගෙත් මේ ලක්ෂණ තියෙනවා. ඒ ටික විතරක් පිරික්සලා මදි. පිරික්සලා මදි මොකද සියුම් සියුම් තැන්වල පස් ගොඩක් තියෙනවා කවුරු හරි කියනවා මේකේ මැණික් තියෙනවා කියලා. එතකොට මෙයා මේ පස් ගොඩ පිරික්සන්න පටන් ගන්නවා මැණික් හොයන්න. මේ පස් ගොඩේ කිසිම මැණිකක් නැහැ කියලා දැනගන්න නම් මෙයා මේ පස් ගොඩම පිරික්සලා පිරික්සලා පිරික්සලා බලලා මෙතනින් හිස් ගොඩ ගහලා තියෙන්නේ දැන්. හොද හොද බලලා බලලා බලලා පස් ගොඩ පරීක්ෂා කරලා බලලා. අන්තිමට එක ගෝණියක් විතර පස් ඉතුරු වෙනවා. තාමත් එයාට අදහස තියෙනවා මේ මැණික තියෙන්නේ මේක මේ ටිකේ විතරයි අනිත් ටිකේ නම් නැහැ කියලා. ඒකත් කූඩ වශයෙන් අරගෙන කරලා අන්තිමට එක කූඩයක් විතරක් පස්සේ ඉතුරු වෙලා කැමරට ගියා. දැන් එයාගේ අදහස තියෙනවා මේකේ හරි තියෙයි කියලා. ප්‍රත්‍යක්ෂ කොට දැනගන්න නම් ඒකත් පිරික්සලා බලන්න ඕන. ඒ වගේ මගේ මේ ජීවිතයේ තියෙන කුඩාම ඒකකය තමයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. අනුන්ගේ ජීවිතවලත් තියෙන කුඩාම ඒකකය තමයි පංච. එහෙනම් කුඩාම ඒකකය පිරික්සන්න ඕනේ. කුඩාම ඒකකය පිරික්සපුවාම ආය තවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා අනුපස්සනාව කියලා. දුක්ඛානුපස්සනාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයෙහි දුක් ස්වභාවය නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. අම්මාගේ ජීවිතයේ දුක් ස්වභාවය තාත්තාගේ ජීවිතයේ දුක් ස්වභාවය වෙනත් දේවල් වලට මගේ ජීවිතයේ දුක් ස්වභාවය පුද්ගලයෙක් වශයෙන් මම විඳින දුක් කියන එක නෙවෙයි. ඒක අපි කලින් මෙනෙහි කරනවා. දුක පිරිසිඳ දැනගන්න ඕනේ. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුක පිරිසිඳ දැනගන්න නම් පංච පාදානස්කන්ධයේ දුක්ඛිත ස්වභාවය මෙනෙහි කළ යුතු තියෙනවා. අන්න එහෙම මෙනෙහි කරනකොට අපිට මේකේ තියෙන ඈත తත්වය මතුවෙන්න පටන් ගන්නවා. ඊයේ අපි ඊයේ දවසේ මේ මේ දුක් තුන ගැන මෙනෙහි කරන්න කියලා මම කිව්වා දැන් මම හිතනවා ඒක මෙනෙහි කරලා ඇති යම් ප්‍රමාණයකට හෝ රූපේහි වේදනාවේහි සංඥාවේහි සංකාරේහි විඥානේ මොකද්ද මේ රූපය කියලා කියන්නේ මේ ධාතු හතරෙන් හටගත්ත මේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ආදි වශයෙන් තියෙන මේ රූපය වේදනාව කියලා කියන්නේ සැප වේදනා දුක් වේදනා අදුක් අසුඛ වේදනා කියලා මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වල ඇති වෙන වේදනාවල්. සංඥාව කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න ඕන අපි සංඥාව කියලා කියන්නේ දැන් මං අම්මා කියනකොට අම්මාව හඳුනා ගන්නවා. පෙර කියනකොට පෙර හඳුනා ගන්නවා. ඒක මෙතන සිද්ධ වෙන ක්‍රියාවලියක්. පෙර පිළිබඳ සිතක් පහළ වෙන්නේ ඒක හඳුනා ගැනීමකුත් එක්ක. එතකොට ඒක සිත නොවන වෙනත් ක්‍රියාවක් ඒක චෛතසිකයක්. එහෙනම් එන්න ඒ සංඥාව කියන එක හැම වෙලෙම අනිත්‍ය ස්වභාවේ තියෙනවා අනාත්ම ස්වභාවේ තියෙනවා ඒකෙන්ද ඒක දුක්ඛ ස්වභාවය තියෙනවා අනිත්‍ය ස්වභාවය තියෙන හින්දා සංකාරය කියලා කියන්නේ හඳුනා ගැනීමත් එක්ක ඇතිවන කැමැති බව ප්‍රිය බව ගිජු බව කෑදර බව ආදී හිතේ ඇතිවන සංස්කාරයන් ඒවත් චෛතසිකයන් විඥානය කියලා කියන්නේ චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීව විඥාන කාය විඥාන මනෝ විඥාන කියන දැනීමේ ස්වභාවයන් ඉතින් මේ ඒකක වලින් තමයි අපේ මේ ජීවිතය සකස් වෙලා තියෙන්නේ ඒ හැම එකක්ම වෙනස් වෙනවා හැම එකක්ම නිබඳව වෙනස්. එහෙනම් මගේ දරුවායේ කියලා ගත්ත ගුලියක් තියෙනවනේ. ඒ ගුලිය නිබඳව හරියට නිකන් මේ නලියන පණු ගුලියක් වගේ. අපේ ජීවිතයක් යන නලියන පණු ගුලියක් වගේ හැම වෙලේම මේක වෙනසකට භාජනය නෙවෙයි. ඒ ගුලිය පිටින් එහාට මෙහාට මෙහෙම මෙහෙම යන එක. එතකොට අපි මේකේ මේ තියෙන වෙනස් වීම දැනගෙන ජීවත් වෙ යුතු වෙනවා. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධයට තමන්ගේ හිත යොදවා ගන්න පුළුවන් වෙන්නේ මේකට පූර්ව කෘත්‍යයක් තියෙනවා. පූර්ව කෘත්‍ය තමයි මේකට අපේ හිත යොදවන්න මේ වෙලාවේ පුළුවන්කම. උදාහරණයක් ගත්තොත් වේදනා කියලා ගත්තොත් මේ වේදනාවේ අනිත්‍ය දැනගන්න නම් ඒ වේදනා සංතතිය මේ මේ මොහොතේ ඇයි වේදනාව කියන චෛතසික ධර්මය හැම හිතක් එක්කම ඇති වෙලා හැම හිතක් එක්කම නැති. ඒක සර්ව චිත්ත සාධාරණ චෛතසික වේදනා කියලා කියන්නේ. එතකොට ඒක හැම හිතක් එක්කම ඇති වෙලා හැම හිතක් එක්කම නැති වෙලා යන එක. ඒතර වේදනාව කියන චෛතසික ධර්මය එහෙනම් එහි ආයුෂය චිත්තක්ෂණයයි. එහෙනම් අපිට මේ මේ ඉන්නකොට මේ හැම වෙලේම මේ හැම තැනකම වේදනාව හට ගන්නවා. ඉන්ද්‍රියන් පහෙන් එක. හැබැයි තැන් දෙකක එකවර හට ගන්න නැහැ. එක තැනක ඇති වෙනකොට එක තැනක නැහැ. අනිත් තැනක ඇති වෙනකොට අනිත් තැන වේදනාව නැත්තටම නැහැ. තියෙනවා දැනෙන්නේ නැහැ නෙවෙයි. මම මේක බොහෝ වාර ගානක් කියලා දෙහින්ද ආය කියන්න යන්නේ නැහැ. තියෙනවා දැනෙන්නේ නැහැ නෙවෙයි ඇත්තටම නැහැ. හුස්ම කියන එක අවධානය යොමු වුණොත් විතරයි හැදෙන්නේ. හුස්මෙහි දැනීම හැදෙන්නේ එතෙන්ට සිත් පහළ වුණොත් විතරයි. ඇයි වේදනාව කියන්නේ බාහිර ආයතනයත් අභ්‍යන්තර ආයතනයත් සිතත් කියන තුනේ එකතුව කියන ස්පර්ශය නිසා ඇති වෙන එකක්. එහෙනම් සිත යෙදෙන්නේ නැත්නම් මගේ හුස්මේ දැනීමට ඒ දැනීම හැදෙන්නේ නැහැ. දැනීම හැදෙන්නේ නැහැ. ඇසිපිය හෙලීමේ දැනීම හැදෙන්නේ නැහැ. තුවාලයක් කකුලක් රිදෙනවා නම් වෙන දෙයකට හිත යොගියවම මෙතන රිදීම තියනවා දැනෙන්නේ නෙවෙයි. මෙතන රිදීම නැත. මෙතන රිදීම නැත. ඒක අපිට තේරෙන්නේ ඒ රිදීම නෑ. තිබ්බනම් දැනෙන්න ඕනේ. නේද? වේදනාව කියන එක තියනවා එහෙනම් ඒක නෑ. ඒ මොකද නැත්තේ එතෙන්ට විඥානය යදිලා ඒතර අපේ ජීවිතේම කියනවා කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යන එක. මෙන්න මේ ටික තේරුම් ගන්න මේ වේදනාවට මගේ හිත යොමු කරගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් දැන් පුළුවන් නේද? කෙනෙකුට එහෙනම් වේදනාවේ තියෙන දුක්ඛිත ස්වභාවය තේරුම් ගන්නද වේදනාවේ තියෙන නැතිවීම නිසාවෙන් ඇති වෙන දුක්ඛිත ස්වභාවය තේරුම් ගන්න මට ඒක හිතමු කරගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මං කියනවා දැන් පුළුවන් ඒක කරන්න. වේදනා සංතතියක් තියෙනවා, මානසිකාරයක් තියෙනවා. ඔය දෙක යොදන්න කිව්වොත් දැන් මොකද වෙන්නේ කෙනෙකුට? හරි. ඉන්නකෝ මම වේදනාවන් පස්සේ ඉන්න. කියලා කිව්වොත් හරිද ඔක්කොම වේදනාව විඳ විඳින්න කියලා දැන් මේ කකුලේ ඇති වෙන වේදනාවක් කනේ ඇති වෙන වේදනාවක් ඇසේ ඇති වෙන වේදනාවක් හිතේ ඇති වෙන වේදනාවක් මේ වේදනාව වෙනස් වීම චක්‍රීයව බලාගෙන ඉන්න කියලා කිව්වොත් එහෙම මෙයා ඉඳී ඕන් ටිකක් කළා යදි කොහෙද වෙන කොහරි ගිහිල්ලා එක්ක නින්දට වැටිලා එහෙම මොකක් හරි වෙන්න තියෙන මහා ගැටලුවක් වෙලා ඒ කියන්නේ අපේ හිත අපිට මේ පංච උපාදානස්කන්ධයේහි අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අවබෝධ කරගන්න ඒකටම අවධානය යොමු කරගෙන ඉන්න බැරිකමක් තියෙනවා. ඒකට මගේ හිත හයිය නැහැ. හිත ඒකට අවධානය යොමු කරවන්න අවශ්‍ය කරන ශක්තිමත් සිතක් මට නැහැ. කැමැත්ත තියෙනවා කරගන්න බෑ. කැමැත්ත තියෙනවා කරගන්න බෑ. එහෙනම් ඒ හිත පුහුණු කරන්න ඕනේ. එක දෙයකට එක දිගට හිත යොමු කරගෙන ඉන්න පුහුණු කරන වැඩපිළිවෙල තමයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදී වශයෙන් අපි සාකච්ඡා කරේ ඒවා. එහෙනම් සීලයෙන් පෝෂණය වෙලා සිත වෙන කොටටවත් යන්න නොදී පංච නීවරණය යටපත් කර ගන්න අවශ්‍ය කරන සතර කමඨහන ආදී වඩපු කෙනෙකුට හොඳට වඩපු කෙනෙකුට මෙන්න මේක තුල ස්ථාපිත වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හිත එක අරමුණකට තියාගෙන ඒ අරමුණ මේ වේදනාවට යොමු කරගෙන වේදනාව අත්විඳින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ පංච උපාදානස්කන්ධය අත්දකින්න පුළුවන් මට්ටම තමන්ගේ සිත අරගෙන ඒක තුලින් ඒකේ තියෙන ඇතිවීම නැතිවීම අරමුණු වෙනකොට තේරෙනවා මෙන්න මේක කවදාකවත් මේකේ මේකේ දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය කියන එක තියෙන බව තේරෙනවා. අන්න එහෙම තේරෙන විදිහට පංච උපාදානස්කන්ධය අරමුණු කරනකොට අපි කියනවා දුක්ඛානු පස්සනාව කියලා. ඉතින් ඒකින්ද එතෙන්ට එන්න ඊයේ දවසේ ඉඳන් ගත්ත උත්සාහය අතාරින්න බෑ. මේක තමයි මේකෙන් ගැලවෙන්න තියෙන ක්‍රමය. Taman ඉන්න තැන භයානකකම තේරෙනකොට තමයි මේකට විසඳුමක් කෙරේ හොයන්නේ. දැන් අපි යමු ওই විදිහට වේදනාවෙහි මීට කලින් මම කියලා තියෙනවා. නමුත් අපි දන්නවා ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ මම ලැබුව අත්දැකීමක් තියෙනවා. කියපු දෙකක් ආය කියන්නේ නැහැ කියන තීරණයකට ඇවිල්ලා බන කිව්වොත් ලොකු ගැටලුවක්. එහෙමම කරපු කාලෙකුත් තිබ්බා අපේ. ඒක මම කලින් කියලා තියෙනවා ආය කියන්න හොඳ නැහැ කියලා. නමුත් යම් ක්‍රමවේදයක් එක සැරයක් කිව්වනම් දෙවෙනි සැරෙත් කොයි වෙලාවෙ හරි කියවෙන්න ඕන තුන්වෙනි සැරෙත් කියවෙන්න ඕන එහෙම කියවෙනකොට තමයි අහගෙන ඉන්න කෙනාට නැවත නැවත නැවත නැවත ඒක තේරෙන්නේ සහ ඒක තුළ හිත රැඳෙන්නේ ඒකෙන්ද අපි කියපු දේවල් ඒ ඒ මාතෘකාව යටතේ නැවත අවශ්‍ය වෙනකොට නැවත කිය යුතු වෙනවා වේදනානුපස්සනාව ගැන කතා කරන වෙලාව කියපු දෙයක් මම ආයෙ මතක් කරන්න යන්නේ මේක මතක් කරනකොට ඒක එදා කරා නම් මේක මෙතනට කොච්චර ගැලපෙනවද කියලා හොයාගන්න පුළුවන්. ගන්න පුංචි උදාහරණයක් මම කියලා තියෙනවා හුඟක් වෙලාවට අපි අර හෘදාබාධයක් එන්න හැදිලා ස්පිතාලෙට ගියාම වෛද්‍යවරු මොකද කරන්නේ? ගහනවා මැෂින් එකක්. නේද? ගහලා දැන් අපිත් බලාගෙන ඉන්නවා. හෘද ස්පන්දනයේ ප්‍රස්ථාරයක් වගේ හැදෙනවා. මේ හෘද ස්පන්දනය හැදෙන්නේ නේද? තව මොනවා හරි ප්‍රෙෂර් එක හරි ඔය ඔක්කොම ඉතින් අරකේ දණ්ඩුන් දණ්ඩුන් ගාලා එතන දැන් බලාගෙන ඉන්න අපි දැන් මේක අඩු වැඩි වෙනවා. ඒ වගේ හැම වෙලෙම ඇති වෙලා නැති වෙන දෙයක් තමයි වේදනාව කියලා කියන්නේ නේද මේක ආකාර තුනයි සැප වේදනා දුක් වේදනා අදුක්කස වේදනා අපි අදුක්කසුක කියලා කියන සැපත් නැති දුකත් නැති වේදනා බිඳුවේ කියමු නේද සැප වේදනා කියන එක ධන කියලා හිතමු දුක් වේදනා කියන එක ඍණ කියලා හිතමු පුංචි ප්‍රස්තාරයක් අඳින් බලන්න සිද්ධියක් අරගෙන හරිද සිද්ධ මේ මේ පංච උපාදානස්කන්ධයේ පිරික්සීමක් මේ කරන්නේ වේදනාව කියන සාධකය මගේ මේ කය තුල සිද්ධ වෙන විදිහ ගැන ප්‍රස්තාරයක් අඳින්නමයි යන්නේ. දලවසේ. එක සිද්ධියක් ගමු. මට උදේම හිතෙනවා මී අඹ ගෙඩියක් කන්න ඕනේ ආද කියලා. මම මී අඹ කාලා තියෙන විට කලින් අද මට ලොකු පෙරේතකමක් ආවා මී අඹ ගෙඩියක් කන්න ඕනේ කියලා. පැත්ත පලාතේ නෑ. හරි දැන් මට පිරික්සන්න වෙනවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් හයේම වේදනාවක් ඇති වෙනවානේ. දැන් කොහෙවත් නෑ මට ලොකු වමනාවක් ආව මීයන්ව කන්න ඕන කියලා. දැන් තියෙන සැප වේදනාවක් දුක් වේදනාවද? දැන් තියෙන දෝමනස්සයක්. හිතේ ඇති වෙන දුක් වලට කියනවා දෝමනස් කියලා. එහෙනම් දැන් තියෙන දෝමනස්සය ප්‍රස්ථාරය කොහෙද තියෙන්නේ? පල්ලෙහා. දැන් මම කල්පනා කර හිටිය දිගටම මට දුකයි මේක නොකානම් ඉන්න බැරි පාටක් තියෙන්නේ. දැන් හොයන්න යන්න හදන්නේ. හරි. හොයන්න යන්න මූණ හොදනකොට දුක්. නේද? ලෑස්ති වෙනකොට දැන් තියෙන කායික දුක් මානසික දුක් දෙකම තියෙනවා නේද? මාරු මාරුවට මාරු මාරුවට දුක් පැත්තමයි. දැන් ඇවිදගෙන යනවා. යනකොට දුක් අවු වෙනවා. දුක් නේද? ඊට පස්සේ මේ මම එහෙම යනකොට මම දකින්න කට්ටියක් මියඹ කනවා. දැන් මොකද වෙන්නේ? තව ලොකු ලොකු දුකක් ඇති වෙන්නේ. හරිද? ඊට පස්සේ ඔන්න දැන් මම දකිනවා මීයම්බ ගොඩක් හැබැයි ලොකු ගාණක් ගහලා තියෙනවා ඒකේ. තවත් දුකක්. ඒක දැන් මේ ප්‍රස්ථාරය දිගටම කොහෙද? යට තියෙන්නේ. දැන් මම කොහොම හරි මීයම්බ ගන්නවා. දැන් උස්සන් එන්න ඕනේ. තාම යට. නේද? ඇවිල්ලා හොදන්න ඕනේ. කපන්න ඕනේ. ඔක්කොම කරා හරි දැන් පිගානක තියාගෙන ඉඳගත්තා. හරි. ඉඳගෙන මේ කෑල්ල උස්සන කොටක් තියෙන්නේ එක්ක අදුක් අසුක එක දුක්. නේද මේ හැම වෙලෙම සැපක් නම් නැත right මේක අරගෙන මෙතන දිව උඩ කියලා මී අඹ රස දැනෙන වෙලාව වෙනවා එතකොටම ප්‍රස්තාරි මොකද වෙන්නේ එහෙනම් පාටු හරිද හරි දැන් හරි රස දැනුණා අන්න බලන්න ඔතන තියෙනවා දැන් මේ සැප වේදනාව තියාගන්න බෑ නැති වෙනවා මොන දුකද දුක්ඛ දුක්ඛය නේද දැන් දුක්ඛ දුක්ඛය ඇයි මේක මෙතනින් පල්ලෙහාට ගිය ගමන් මේ සැප වේදනාව නැති වෙනවා. ඒ කියන්නේ මේ සැප වේදනාව දැනෙනකොටම ඒක නැති වෙන හින්දා ආයසරයක් පල්ලෙහාට යනවා. ආය මේක පල්ලෙහාට ඇදලා දානවා. ඒක තමයි දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ. හරිද? දැන් මේක නැති වෙච්ච ගමන් මට ඊළඟ කැලල කන්න නැතු ඉන්න බැරි වෙනවා. අන්න නැවත සකස් කරන්න ඕනේ. ඒක තමයි සංකාර දුක්ඛය. නේද? එහෙනම් මට ඉන්න බෑ දැන්. ඉන්න බැරි හින්දා මොකද වෙන්නේ? ඉන්න බැරි මොකද? ඊළඟ එක ඕන කියනවා මෙයා. හරි? එතකොට මම මොකද කරන්නේ? නැවත මේක අරගෙන කටේ දා ගන්න ඕනේ. ඉතින් මේ දෙකම මේ දෙකම නැවත කරමින් ඉන්න අතර වාරේ තව සිද්ධිය සිද්ධ වෙනවා. අඹ තියෙද්දිම, දිව තියෙද්දිම, සිත තියෙද්දිම සැප වේදනාවක් නැති වෙනවා ටිකක් වෙලාවදී. කෑලි 10ක් 15ක් ආපු ගම දැන් ආය කන්න බෑ. නේද? මොකද්ද? මේ ඒ සැප වේදනාවේ විපරිණාමය. නේද? නැති වෙලා ගිය හැටි බලන්න නේද? එහෙනම් මේක අන්තිමට දැන් මොකද උනේ දැන් අච්චර අමාරුවෙන් උදේ ඉඳන් හම්බ කරගත අඹ තිබ්බා දැන් කා ගන්න බෑ කෑවොත් දැන් දුකක් වෙනවා හරි ඊට පස්සේ ආ දැන් ඉතින් ආ කමන්නේ කියලා දැන් ඉතින් දැන් හිතට ඇතිනේ හරිද මේ පැත්තෙන් දැන් හා ඇති ආයෙ ටිකක් වෙලා යනකොට ආයෙ නරක නේද ආයෙ මතක් වෙනකොට ඉන්න බෑ ඉතින් මෙන්න මේ වගේ නැවත සකස් කිරීම මේ මේ මේ තුම්බිය වගේ තියෙන දුක් තුන නිබඳව මෙතන තියෙනවා කාලා ඉවරනාට පස්සේ දැන් බඩ පිරලා වැඩිනවා දුක. මේක දිරවපුවාම දුකක්. එතකොට මී අඹ කෑම කියන සිද්ධිය අරගත්තොත් ඒකේ ප්‍රස්ථාරය කොයි වගේ එකක්ද? යට තියෙනවා, බිඳුවේ තියෙනවා, ඔහොම කියලා එක තැනක මෙහෙම උඩ යනවා. ඊට පස්සේ ආය පල්ලෙහාට යනවා, ආය උඩ යනවා, ආය පල්ලෙහාට යනවා, ආය උඩ යනවා, උඩ යනකොට දැන් අර තීව්‍ර ගතිය අඩුයි එන්නෙන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අන්තිමට බිඳුවේ හිටිනවා කියලා. නේද? මං ඔය කිව්වේ මී අඹ ගැන. ජීවිතේ සියලු සිද්ධි එහෙමද නැද්ද? සියලු සිද්ධි එහෙමද නැද්ද? සියලු දේවල් එහෙමද නැද්ද? නේද? ජීවිතේ අපි විඳින සියලුම සිද්ධි බලාපොරොත්තු වෙන සියලුම දේවල් වල තියෙන ඕක. ඕකේ ඇඳුනා නම් ප්‍රස්ථාරයම් කිසි හැඩයක්. හරිද? අපි දන්නවනේ ඒ හැඩේම තමයි හැම එකම තියෙන්නේ. ඒ ක්‍රමේම තමයි. නේද බිඳුවේ හරි යට හරි තියෙන ප්‍රස්ථාරය යම් කිසි හැඩතලයකින් ගියා නම් ඒ විදිහටම උඩ යනවා පල්ලෙහා යනවා රාගාදී කෙලෙස් ධර්ම මිනිස්සු ඉහළම සැපේ කියලා සලකන රාගාදී කෙලෙස් ධර්ම කියන්නේ ඒ වගේම එකක්ද නැද්ද නේද මහා දුක් ගොඩක් විඳිනවා මාත්‍රිය සැපයක් විඳිනවා ඔක්කොම ඉවරයි එක මොහොතකින් ඔක්කොම ඉවරයි ඉතින් ඒ වගේ தত্ত্বය මේ පංච උපාදානස්කන්ධයෙන් විඳිනා වූ සැපය තේරුම් ගන්නේ නැතුව අපි අනන්ත අප්‍රමාණ දුක්ඛ දුකක් විඳිනවා. අන්න බලන්න පංච උපාදානස්කන්ධයේ පිරික්සන කෙනෙකුට මෙන්න මේ දුක් ටික හොඳට දැනෙනවා. ඊළඟ කාරණාව. කඩාගෙනම වැටෙනවා වගේක් තියෙන්නේ. අර දැන් රාගාදී කෙලෙස් ධර්ම වල අර මාත්‍ය සැපයක් උපදිනවා කියුවේ අපි. ඒ සැපත් ඉපදිලා තියෙන්නේ කුමක් නිසාද? අනවබෝධය නිසා, වැරදීමක් නිසා. ඒ වැරදීම තිබුණා නම් ඒ වැරදීම නිවැරදි වුණාම එහෙම සැපයක් මේ පංච පාදානස්කන්ධයෙන් උපදින්නේ නැහැ. හරි. තණ්හාව, දෘෂ්ටිය, මාන්නය හින්දා මෙවැනි සැප හැදෙනවා. ඒක ඉන්න ඒ ලැබෙන සැපය ගැන බුදුරජාණන් වහන්සේ මහා පුදුම උදාහරණයක් දේශනා කරලා තියෙනවා. හරිද? බල්ලෙක් උපමාවට අරගෙන, මස් කට්ටක් උපමාවට අරගෙන. බල්ලට මස් කට්ටක් කන්න ඕන හිතෙනවා. හොයන්න ගියාම දුකයි. හරි බල්ලට මස් කට්ටක් දැක්කම ඒකට පොර කන්න ගියාම දුකයි. ඒක උස්සන් එන්නත් දුකයි. අපිට වගේම තමයි. හැබැයි අල්ලා හපනවා. හපනකොට මස් කට්ටේ මුකුත් වෙන්නේ නැහැ. කටෙන් ලේනවා. නේද? බල්ලා හිතන්නේ මස් කට්ටෙන් ලේනවා කියලා. අන්න ඒ වගේ තමයි අපිට සතුට ඇති වෙන්නේ බාහිර වස්තු වලින් නෙවෙයි අපේ හිතේ තියෙන විද්‍යාවෙන්. හරිද? පංච උපාදානස්කන්ධය කියන දේවල් වලින් සතුට හොයන්න හදන කෙනා දන්නේ නැහැ. එයාට මේ පංච උපාදානස්කන්ධේ නෙවෙයි සතුට උපදිලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධය වරදවා ගැනීම නිසා තමන්ගෙම කටෙන් උනන ලේ මස් කට් හපනකොට තමන්ගෙම කටෙන් උනන ලේ බල්ලා එක දන්නේ නැහැ. බල්ලාගේ හිතේ මස් කට්ටෙන් ලේ එන්නේ කියලා. බලනකොට එයාගේ කටෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ අපේම හිතේ තියෙන ස්වභාවයක් වැරදීමක් අවිද්‍යාවක් හින්දා පංච උපාදානස්කන්ධය සැපයි කියලා ඇත්තටම සැප හැදෙනවා. නමුත් ඒක වැරදීමක් හින්දා හැදෙන සැපයක්. එහෙනම් අර ප්‍රස්තාරේ උඩට ගිහලා තියෙන වැරදීම ඒකයි බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා දේශනා කරන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. හරිද? අන්න ඒ දුක් සංඥාව එන්න නම් කුඩාම ඒකකේ පිරික්සන්න ඕනේ. අපි කොච්චර දුක ගැන කතා කරත්, අපි කොච්චර දුක ගැන ක්‍රියා කරත්, ඒවා ගැන දේශනා කරත්, නිබඳව নিরතුරුව සැප සංඥාව වෙනුවට දුක් සංඥාව එන විදිහට අපේ හිත සකස් වෙන්න නම් අන්න අරක පිරික්සන්න ඕනේ. දැන් ඊයේ දවසේ ඉඳන් අපි කතා කරපු දේවල් වල අවසාන ඵලයක් ගැන අපිට සිතිය යුතුව තියෙනවා. මෙවැනි තත්වයකට තමන්ගේ හිතපත් වුණාද දුක්ඛානුපස්සනාව තමන්ගේ හිත ඒ තුල යම්කිසි වර්ධනයක් සිද්ධ වුණාද කියලා තමන්ම දැනගන්නා වූ ක්‍රමය තමයි පංච උපාදානස්කන්ධය කරේ නැත්නම් ජීවිතේ ජීවත් කරනකොට නොයේකුත් සැප දැනෙන්න පුළුවන්. ඒ සැප දැනෙනවත් එක්ක ඒවායේ තියෙන අර තුන් දුක පිළිබඳ සංඥා එන්න ඕනේ. මේක වැඩක් නෑ මේ සැපයාවට මේක විපරිණාම ස්වභාවය තියෙනවා. මේ මං විඳින්නේ දැන් අපි හොඳට බලන්න අපිට අහුනේම නැති තේරුනේම නැති තැන් මම ගොඩාක් ප්‍රිය කෙනෙක් අපි තුමට ගොඩාක් ප්‍රිය කෙනෙක් ඉන්නවා කවුරු හරි මෙයාව දකින්න ඕනේ කියලා දැන් අර මීයඹ උදාහරණයටම යන්න පොඩ්ඩක් මෙයාව දකින්න ඕනේ කියලා මට හිතෙනවා හිතිච්ච වෙලාවෙ ඉඳන් ප්‍රස්ථාරය යට තියෙන්නේ හරි හොයාගෙන හොයාගෙන යනවා යනකොටත් දුකයි ඔක්කොම කරලා ඇත්තටම හම්බෙනවා හම්බෙනකොට සතුටුයි ඒ හම්බීමත් එක්ක හැම වෙලේම මේක හොඳටම ඊ타ත්ම ප්‍රියභාවයක් ඊ타ත්ම තද බල ඊතා තද බල බැඳීමක් අත්විඳන ඒ අත්විඳ අත්විඳන ඒක දැනিলা ඇති හරිද බලන්න එහෙම කෙනෙක් ආසන්නයේ ඉන්නකොට හැම වෙලෙම රැක ගන්න ඕන රැක ගන්න ඕන රැක ගන්න ඕන එහාට යන්න දෙන්න බෑ මෙහාට යන්න දෙන්න බෑ කියලා තද බල පීඩනයක් තියෙනවද නැද්ද? ඇයි රැක ගන්න ඕන කියලා හිතෙන්නේ මට? විපරිණාම ස්වභාවයෙන්. ඒ වස්තුව විපරිණාම ස්වභාවයේ නැත්තම් මට රකින්න ඕන කියලා අදහසක් එන්නේ නේද? බලන්න ඒ වස්තුව වෙනස් වෙනවා කියලා මට දැනෙනවා. වෙනස් වෙනකොට මට දුක් විඳින්න වෙනවා. සහ ඒක එතකොට දුක්ඛ දුක්ඛය. එතකොට ඒක වෙනස් වෙනකොට මම ඒක ආය හදන්න ලොකු උත්සාහයක් ගන්නවා. සංස්කාර දුක්ඛය. ඒක හදාගෙන දැන් ගිහිල්ලා මේ පෙනී සිටිනවා ළඟටම වෙලා ඉන්නේ නෑ හැරෙන්නවත් දෙන්න බෑ පෙරලෙන්නවත් දෙන්න බෑ එහා පැත්ත බලන්න දෙන්න බෑ මෙහා පැත්ත බලන්න දෙන්න බෑ කතා කරන්න දෙන්න බෑ කාටත් එක්කවත් කියලා මොකද මේ කරන්නේ විපරිණාම ස්වභාවය තියෙන හින්දා ලොකු දුකක් අර සතුට විඳීමත් එක්ක කිරි වීදුරට ගොම බින්දුව එකතු වුණා වගේ හැම නිමේෂෙම අර විපරිණාම දුක්ඛේ හින්දා පීඩනයක් අපහසුතාවයක් තියෙනවද නැද්ද එහෙනම් මේ පංච පාදානස්කන්ධයත් එක්ක ඔය සෙල්ලම කරොත් ඕක කොහොමෝ තමයි හරි ඉතින් අන්න ඒක නිබඳව අපිට දැනෙන්න ඕනේ නිබඳව ඒක දැනෙන විදිහට අපේ හිත ඒ සංඥාවෙන් පුරවා ගන්න ඕනේ ඒකට මෙතන තියෙන පංච පාදානස්කන්ධෙට හිත යොමු කරලා නිබඳව බලන්ඩ වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහිත් අපි තමන්ගේ අවධානය යොමු කර තමන් දෙසට ඉති අජ්ජත්තං වා කියලා දේශනාවේ සඳහන් කරන්නේ ඒකම තමන් දෙසට අවධානය යොමු කරලා හොඳට බලන්න මේකේ සිද්ධ වෙන මේ අගතිය මේකේ සිද්ධ වෙන මේ වෙනස ඒ වෙනස නිසාවෙම මේකේ සිද්ධ වෙන මේ දුක්ඛිත ස්වභාවය පිළිබඳව හොඳට නැවත නැවත නැවත නැවත නැවත නැවත හැරි හැරි හැරි හැරි හැරි හැරි බලන්න ඒ බලනකොට අපිටම තේරෙයි වේදනාව කියන හැම වෙලෙම වෙනස් වෙන එකක් සංඥාව කියන හැම වෙලෙම වෙනස් වෙන එකක් සංස්කාරය කියන ආදරය ආදී කියන හැම වෙලෙම වෙනස් වෙන එකක් විඥානය කියන හැම වෙලෙම වෙනස් වෙන එකක් එහෙනම් මේ එකක්වත් මට ඕන හැටි තියාගන්න පුළුවන් එකක් නෙවෙයි ඒකින්ද මේවා මහා දුක්ගොඩක එකතුවක් අන්න අර අර ප්‍රස්ථාරය හැම වෙලෙම හිතේ තියෙන්න ඕනේ ඒකත් එක තමයි අපිට මෙන්න මේ කියන ස්වභාවය ඒ කියන්නේ විපරිණාමය විපරිණාමය කියන එකේදී අතරම අපි මෙහෙම හිතුවොත් අපේ හැම වෙලෙම අදහසක් තියෙනවා මේ සැප වේදනාව දිගටම පවතිවා මේ සැප වේදනාව දිගටම පවතිවා කියලා අදහසක් තියෙනවා. නමුත් ඒක බලාපොරොත්තුව තිබ්බට ඒවා කඩාගෙන ඒක අයින් වෙන බව අපි දන්න හින්දා හැම වෙලෙම දුක් උපදිනවා. නේද? එහෙම එහෙම පවතින්නේ නැහැ. එහෙම හිතුවට පවතින්නේ නැහැ. ඉතින් මේ මේ සඳහා අපි මේක තේරුම් ගත්තේ නැත්නම් ඇති වෙන මුලාව බණ අහපුවාම තේරෙන්න ඕනේ. හරිද? ඉතින් ධර්ම ධර්මයේ ශ්‍රවණය කරපුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මට තේරෙන්න ඕන මෙන්න මෙහෙම අදහසක් එන්න ඕනේ. හරි? වහන දැන් මේ අදහස ඇවිල්ලා තියෙනවද කියලා. හාමුදුරුවෝ මෙහෙම කියනවා. නැත්නම් ධර්මයේ මෙහෙම තියෙනවා. හරිද? මට ඒ වුණාට තාම මගේ හිත සැප පැත්තට පෙළෙනවා පංච උපාදානස්කන්ධේ. මගේ හිත කියනවා හිත ඇතුළෙන්ම යටින්ම කියනවා ඒ වුණාට මේක සැපයි වගේ ඒකට මේ පැත්ත සැපයි වගේ මේ පැත්ත සැපයි වගේ කියලා මගේ හිත නිකන් මේකට ප්‍රතිවිරුද්ධ මට තේරෙනවා කියන එක ඔක්කොම ඇත්ත කියලා. බලන්න මේ වගේ සිතුවිල්ලක් තියෙනවා කියලා. හරිද? මට තේරෙනවා ඔයා හාමුදුරුවෝ කියන ඔක්කොම ඇත්ත. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට කියන වචනේ එනවද? ඒ වුණාට ඒ වුණාට දරුවෝ ඉතින් සැපයිනේ. <laughs> ඒ වුණාට මේ මේ දේවල් වලින් සැප තියෙනවනේ සැප තියෙනවනේ කියලා ඒ සැපයට ඒ එහෙම හිත කියන්නේ ඇයි? ඒ සැපයට තියෙන ඇලීම හින්දා. හරිද? ඇලිලා තියෙන දේ ගැන සාධාරණ ඉෂ්ට කරන්න හදනවද නැද්ද? හොඳට මතක් කරන්න මම උදාහරණයක් කියන්නම්. හොඳට මේක මතක් කරන්න අපි කාට හරි දැඩි බැඳීමකින් ඉන්න කාලයක් තියෙනවා. එයාගේ වැරදි පේනවද? නැහැ. හරි. අනිත් අය හොඳට එයාගේ ඇත්තටම වැරදි තියෙනවා. අනිත් අය හොඳට ඒ වැරදි ටික කියනවා. කියන කියන හැම වෙලාවෙම මොකද කරන්නේ? අර වැරදි වහනවා. නේද? වැරදි වහනවා මං කියන්නේ. ඒ වුණාට මෙහෙමයි. ඔව් ඉතින් ඒ වගේ තියෙන්න පුළුවන්. ඒ වුණාට මෙහෙමයි. හැම වෙලාවෙම තර්කේ තමයි ඉතින්. තර්ක කරක තර්ක කරක හිතෙනුත් තර්ක කරක අර වැරදි වහනවා. හරිද? එතකොට ඊට පස්සේ අපිට අපේ හිතේ අර තියෙන බැඳීම මොකක් හරි කාරණාවක් හින්දා ටික ටික අඩු වෙනවා. හරිද? මම කියවනේ මම හැමදාම ඇත්ත කියනවා කියලා. ඇත්ත මේකද කියලා බලන්න. බැඳීම අඩු වෙනකොට අඩු වෙනකොට අඩු වෙනකොට අර වැරදි කියපු කට්ටියත් එක්ක එකඟ වෙන්න පටන් ගන්නවද නැද්ද අපේ හිත? අන්තිමට එතකොට අපිට වැරදි පේන්න පටන් ගන්නවා. පංච උපාදානස්කන්ධයේ තියෙන වැරදි ටික තමයි ධර්මයේ තුල අපි මේ කියන්නේ. හරිද? එතකොට මේ වැරදි කියනකොට ඔය හිත කියනවනම් නෑ ඒ වුණාට කියලා ඒ වෙන මොකක් නෙවෙයි පංච උපාදානස්කන්ධය ගැන තියෙන දැඳීම නේද ඒක අයින් කරන්න හිත කැමති නැහැ. ඒකයි ඒ වුණාට ඒ වුණාට ඒ වුණාට ඉතින් ඒක තමයි ඒ වුණාට ඉතින් තව ටිකක් කල් ඉන්න ඕනේ. ඒ වුණාට ඉතින් මට තව කල් තියෙනවා. දැම්මම නෙවෙයි නේද තව දවසක් ඉන්න ඕන දෙකක් ඉන්න ඕන තුනක් ඉන්න ඕන ඕවට කාලයක් එයි ඔය වගේ ඉතින් එක එක දේවල් දාන්නේ අපේ හිත අරකට තියෙන ඇලීම නිසාවෙන්. එහෙනම් අන්න ඒක තේරුම් ගන්නවා කෙනෙක්. මට මේක තාම ඇලෙන පැත්තට මගේ හිත ගැඹුරු වැඩි. හරි එහෙනම් මම මොකද කරන්න ඕනේ? නැවත නැවත දුක්ඛානුපස්සනාවේ දෙන්න ඕනේ. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා දුක්ඛානුපස්සනම් භාවෙන්තෝ දුක්ඛානුපස්සනාව නැවත නැවත නැවත නැවත වඩන කෙනෙකුට සුඛ සංඥම් පජහති. සුඛ සංඥාව දැන්ට තියෙන හින්දායි ඒකට ඇලෙන්නේ. සුඛ සංඥාව අයින් වෙන තුරු දුක්ඛ අනුපස්සනාව වඩන්න ඕනේ. සුඛ සංඥාව අයින් වෙන තුරු දුක්ඛ අනුපස්සනාව වඩන්න ඕනේ. ඒක තමයි කාරණාව. එහෙනම් දැන් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මගේ සුඛ සංඥාව අයින් වෙලා නැහැ තාම. වෙන මොකුත් නෙවෙයි. දුක්ඛානුපස්සනම් භවෙන්තෝ පංච උපාදානස්කන්ධයේ දුක පිළිබඳව මේ ලෝකය ගැන තියෙන සුඛ සංඥාව අයින් වෙන තුරු මේක වඩන්න ඕන. තව වඩන්න ඕන. තව වඩන්න. තව මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න ඕන. එක එක විදිහට මෙනෙහි කරලා බලන්න ඕනේ. මේ දුක් සංඥාව Tamange තුල සකස් වෙන්න ඕනේ. ඒ දුක් සංඥාව සකස් වෙන දුක්ඛානුපස්සනාව සිද්ධ කරන්න සිද්ධ කරන්න මොකද වෙන්නේ අර විපරීත වෙලා තිබ්බ සැප සංඥාව වෙනුවට දුක් සංඥාව එන්න පටන් ගන්නවා. දුක් සංඥාව වෙනවා කියන්නේ අඩාඩින්න එකක් නෙවෙයි. දුක් සංඥාව ආපු ගමන් හරියට මොකද වෙන්නේ? කවුරුවක්වත් කැමතිද? මම මෙහෙම අහන්නකෝ ඔය කැමතිද කියලා අහනකොට වෙලෙති. තුවාලයක් ප්‍රාර්ථනා කරනවද? අනේ මට තුවාලයක් ලැබේවා. එහෙම ප්‍රාර්ථනා කරනවද? නැහැ. මං අහනවා. බැඳීම කියන්නේ තුවාලයක් වගේද නැද්ද? නේද? බැඳීමක් නැතුව හිටිය කාලේ තිබ්බ සැහැල්ලු ගතියයි බැඳීමක් ඇති වුණාට පස්සේ අර තුන්දුකම ක්‍රියාත්මක වෙලා මල්ලා කරදරේ මේක දැන් ආයාරක සකස් කරන්න ඕන එක. එහෙනම් ඇයි අපි මේ තුවාලේ හදාගන්නේ? මේ හොඳට සැනසීමෙන් නිදාගෙන හිටිය මනුස්සයා නිින්ද යන්නෙත් නෑ දැන්. හරිද? ඒ වගේ තුවාලයක් හදාගන්නේ ඇයි? ඒකත් එක්ක ලැබෙන අර අවිද්‍යාවමිසිත සැපේ හින්දා තුවාලේ හදාගන්නවා සැප ලැබෙනවා කියලා හිතාගෙන මට මතුවලා පේන්නේ හරිද? ඕනම දෙයකදී බලන්න මම මෙහෙම කියන්නම්. මේ දුක්ඛානුපස්සනාවේ තියෙන වටිනාකම කියන්නේ මම මෙහෙම කියන්නේ. යම් පුද්ගලයෙක් දකිනවා අපි. මම එයාගේ 175ක් හොඳ දන්නවා 125ක් නරක දන්නවා. මට එයා පේන්නේ හොඳ කෙනෙක් විදිහට නරක කෙනෙක් විදිහට. හොඳ කෙනෙක් විදිහට. දැන් මට එයාගේ නරක ටික 140ක් දක්වා දෙනවා 160ක් හොඳ දන්නවා. තාම මට පේන්නේ හොඳ කෙනෙක් විදිහට. මෙයාගේ ඇත්ත නරක తත්ත්වය මම මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කරලා මං දැන් දැනගත්තා 60ක් දක්වා එයාගේ නරක දැනගත්තා. දැන් මගේ හිත කියන්නේ නරක කෙනෙක් විදිහට. නේද? ඒ වගේ පංච උපාදානස්කන්ධයට අදාළ සිද්ධිවලදී මගේ හිත දැන් පුද්ගලයෙක් කියලා හිතනද පුද්ගලයෙක් පිළිබඳ බැඳීමක් ඇති කරගත හැකි අවස්ථාවක් මට ලැබෙනවා. මේ වෙලාවේ මගේ හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ මට එහා පැත්තෙන් කොහෙන් හරි පැත්තකින් බැඳීමක් ඇති වෙන ස්වභාවයක් හම්බ වෙනවා. ලාභයක් හම්බ වෙලා, පරිේශණය කළා. ඒකත් එක්ක මොකද උනේ? දැන් මට තේරෙනවා හොඳ බැඳීමකට එන්නයි යන්නේ එහා පැත්ත කියලා. මාත් එක්ක. හරිද? මගේ සිත මේ වෙලාවේදී ඒ ලැබෙන බැඳීම පිරික්සන්නේ කොහොමද? හරිද? 160ක් තේරෙනවා නම් බැඳීම සැපයි ඒකෙන් ලැබෙන දුක් 140යි වගේ නම් මගේ හිත කියන්නේ මම අර බැඳීමට යනවා. ඇයි ඒ මං දුක්ඛානුපස්සනාව වඩලා නැහැ. හරිද? ඒ කියන්නේ මගේ හිත වැඩ කරන්නේ ඒ මොහොතේ තියෙන ස්වභාවය අනුව. මගේ සිතට දැනෙනවා නම් මේ වෙනකොට මේක ඇති කර ගැනීමෙන් මට සැපයක් තියෙනවා තමයි ඒ වුණාට මට විඳින්න වෙන දුක. ඒ දුක ප්‍රකට වෙලා දැනෙනවා නම් මගේ හිතට මම ඒ දුක ප්‍රාර්ථනා කරන්නේ කොහොමද අප්පා මන් දරන්නේ මට මතකයි මන් දරපු හැටි බැඳීම් ඇති කරගෙන නේද හ්ම් දරපු හැටි කොහොමද මම රෑලි වෙනකන් හිත හිත ඉන්නේ කෑවද බිව්වද නෑවද ඇන්දද අරහෙන් පැන්නද මෙහෙන් පැන්නද මේ කවදාකවත් රකින්න බැරි වස්තුවක් මේක රැකගන්න මල්ලක් කරදරයක් විඳින්නේ කියලා Tamanට හොඳට මේ දුක් ටික දැනුණා නම් කවදාකවත් අලුත් බැඳීමකට යන්නේ නැහැ. අපේ සාමාන්‍ය මිනිස්සයා හැම වෙලෙම ඉන්නේ මොනව හොය හොයද? බැඳීම් හොය හොය ඉන්නවා. බැඳීම් හොයන්නේ යා එයාට ඒවා සැපයි වශයෙන් දැනෙන හින්දා. හරිද? ඒ කියන්නේ ඒ සිද්ධියේ දුක්ඛානුපස්සනාව වඩලා නැහැ දුක් ටික ප්‍රකට කරලා නැහැ. ඒ සිද්ධ වෙන සිද්ධියේ දුක් ටික ප්‍රකට කරපු ගමන් අපි ආය අමුතුවෙන් දැන් දැන් මෙහෙමනේ තියෙන අදහස. බලන්න මේක කරගන්න ඕන දේ මේ කියන්නේ. දැනට තියෙන අදහස තමයි බැඳීම් නම් ඇති කරගන්න හොඳ නෑ තමයි. කියලා තදින් හිර කරගෙන, තද කරගෙන බැඳීමට යන්නම හදන හිත, බැඳීමට යන්නම හදන හිත තදින් හිර කරගෙන ඉන්න උත්සාහ කරන කොයිලා හරි හැබැයි බැඳෙනවා. ඒ මෙයාගේ ඇලීම තියෙන්නේ ඒ පැත්තට. හරි? හැබැයි දුක්ඛානුපස්සනාව වඩපු කෙනෙකුට එහෙම උත්සාහයෙන් බැඳීම් නවත්තන්න ඕනේ ඇයි? එහෙ යන්නේ නරක මිනිහෙක් දැක්කහම එයත් එක්ක බැඳීම ඇති කරගන්න නැතුව ඉන්න උත්සාහ ගන්න ඕනද? නරක මිනිහා නරක විදිහට මට හරියට දැනුණා නම් එයත් එක්ක බැඳීමක් ඇති කරගන්න නැතුව ඉන්න කියලා උත්සාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ මිනිහෙක් දැක්කහම නම් එයත් එක්ක බැඳීමක් ඇති නොකරගෙන ඉන්න ඕනේ කියලා උත්සාහ ගන්න වෙනවා. එහෙනම් පංච උපාදානස්කන්ධයේ දුක් පිළිබඳ පිරිසිදු දැනගත්තා නම් බැඳීම් ඇති කරගන්න නැතුව ඉන්න ඕනේ කියලා උත්සාහයක් ගන්න දෙයක් නෑ. ඒක තමයි වෙන්නේ. එහෙමද නැද්ද? අපේ හිත ගැන බලලා තීරණයක් ගන්න. නේද? අපේ සිත ගැන හොඳට හිතපුවම අපිට තේරෙනවා මෙයාව හදවුවොත් මේ තත්ත්වයට යන්නේ නැතුව පවත් ගන්න පුළුවන්. ඒකට මේව හදන්න ඕනේ. ඒකයි මම හැමදාම කියන්නේ. වැඩේ වෙන විදිහට මානසිකාරය හදන්න ඕනේ. ඒක මං කියන එකක් නෙවෙයි. යෝනිසෝ මානසිකාරය කිව්වේ ඒකට. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව, අවිද්‍යාශ්‍රව අඩු වෙන විදිහේ මානසිකාරයකට කියව යෝනිසෝ මානසිකාරය කියලා. හරි දැන් හොඳට තේරෙන්න ඕනේ. ඒ කියන්නේ මට පංච උපාදානස්කන්ධයේ සැප වෙනුවට දුක් වැඩි කියන එක දැනෙන මානසිකාරයක් මං හදාගත්තාද අන්න ඒකට අපි කියන යෝනිසෝ මානසිකාරය කියලා. හරිද? ඒකට කියන යෝනිසෝ මානසිකාරය කියලා. හරි? එහෙනම් මේ මානසිකාරය හදා ගැනීමේ වගකීම අපිට තියෙනවා. මේ මානසිකාරය හදා ගැනීමේ වගකීම තියෙනවා අපිට. ඒක හදාගත්තේ නැත්නම් කවදාකවත් අපේ හිත මේවා අතහරින්න ලෑස්තියක් ලෑස්තියක් නැහැ සූදානමක් නැහැ. ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන්නේ හිත සකස් කරන වැඩපිළිවෙලක් කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන දුක්ඛානුපස්සනාවෙහි යෙදෙන්න ඕනේ. ආයෙම මතක් කරනවා මොනවද මේ දුක්? අනිත්‍ය නිසාවෙන් ඇතිවෙන දුක ඒ අනිත් උදේවය නැත්නම් ඇතිවීම නැතිවීම නැවත සකස් කිරීම නිසාවෙන් ඇතිවෙන දුක සකස් කරගත්ත පස්සේ ඒක නැවත විපරීත තත්වයකට පත් වෙන නිසාවෙන් ඇති වෙන දුක කියලා දුක්ඛ දුක්ඛය සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය කියන එක මේක මෙනෙහි කර කර මෙනෙහි කර දුක්ඛානුපස්සනම් භාවෙන්තු සුඛ සංඥම් පදහති දුක්ඛානුපස්සනම් භාවෙන්තු සුඛ සංඥම් පදහති මේක මුමුණන්ඩ නිබඳව නිබඳව මුමුණන්ඩ සුඛ සංඥාව අයින් කරන්න ඕනේ සුඛ සංඥාව තියෙන තුරු තණ්හාව අයින් වෙන්නේ නැහැ තණ්හාව තියෙන තුරු භවගාමි ගමන නවතින්නේ නැහැ එහෙනම් මේ සසර තියෙන දුක් නැති කර ගැනීම සඳහා මම මේ ආකාරයට අවශ්‍ය කරන වැඩපිළිවෙල කරන්න ඕනේ. අවශ්‍ය මොකද මාර්ගයේ සංකතයි සංකතයි කියන්නේ හේතු තිබ්බොත් සකස් වෙනවා හේතු නැත්තම් සකස් වෙන්නේ නැහැ. ලෝකයෙන් අත මිදීමේ සිත ලෝකෝත්තර ලෞකික ලෝකයේ ඉක්මවා යන සිත පහළ වෙන්නේ හේතු ඇති වුණොත් විතරයි ඉබේ නම් නිවන් දැකීමක් නැහැ නිවන් දකින්න කොහෙවත් ප්‍රාර්ථනා පාරමිතාව ගැන කොහෙවත් සඳහනක් නැහැ. ඔය එක එක ඒවා කරලා මාව නිවන් දකිත්වා මාව නිවන් දකිත්වා කියලා හිතුවට නිවන් දකින්නෙම නැහැ. හරිද? ඒක සාක්ෂාත් කළගත යුතු දෙයක්. කවදා හරි කොතනක හරි දවසක ප්‍රාර්ථනාවෙන් නිවන් දකින්න නම් බැරි අපේ ප්‍රාර්ථනා කරන්න නේද? ප්‍රාර්ථනාවෙන් වෙන්නේ ඒක අදිෂ්ඨාන කරලා ඒ ප්‍රාර්ථනාව සඵල වෙන විදිහට තමන්ගේ ජීවිතය සකස් කරගෙන ඔය හිත සකස් කරගන්න ඕනේ. මෙවැනි ක්‍රමවේද අපිට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. ඒකද මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.